මෙදා ඔබෙන් වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අදත් සොයුරු සම්නිවේදක හිමානන්ද රාජපක්ෂ මැදිරි අංක 11ට ගිහිල්ලා ඔබ වෙනුවෙන් පවිත්‍රා නානායකාර සූදානම්ෙන් ඉන්නවා. ඊටමත් වැඩගත්ම මාතෘකා රසක් පෙළගස්වමින් හිමානන්ද සමග අත්වල බඳ ගන්නට. එහෙමනම් ශනිදා හමුව ආරම්භ කරන්නට අපි ආරාධනා කරන්නෙමු මේ සම්නිවේදක හිමානන්ද රාජපක්ෂ විවේකී සතියග ශනිදාවේ සොඳුරු මිනිසුන්ගේ කතාබහ රෙඩි සිල්වාගේ ස්කූටරේකේ පිටිපස්සේ වාඩි වෙලා ප්‍රේමගීරි දල්විස් කියන මෙහි මේ මහා කවියා එනවා. ඉතින් ඇවිල්ලා දැන් මේ එහෙනම් ඉතින් බලමු නේද කියලා. මම ඉතින් දැන් සරපිනාව ලං කරගෙන මන්නාරම් පිටිවැල්ලේ මඳ තියවැල් උන් සිල්ලේ කොණ්ඩේ කඩන් හඳට අඬන් සින්දු කියන්නේ කුණ්ඩුමණි දැන් මේ ගීතය පුරුදු කරලා අෂ්ටාය අන්තරා වශයෙන් මේ ඔක්කොම උගන්ලා දැන් මේ මහත්මයා එහෙනම් මම යන්නද කියලා ඇහුවා ෆ්‍රෙඩි සිල් අහනවා මගේ මං කිව්වා මේ ඔව් ඉතින් එහෙනම් අපි රෙකෝඩින් වල ඊට පස්සේ හම්බෙමු මේ කියලා දැන් කතා වෙලා එයා ස්කූටර් එකේ ගියා මම ඉතින් ප්‍රේම ගීතය රඳවා ගත්තා. අපි දෙන්නට පොඩ්ඩක් සංතරපණය වෙන්න පුළුවන් ඊට පස්සේ හැන්දාව. ඉතින් ඒක නිසා මේ මං කිව්වා ප්‍රේම් ඉන්න කියලා මට කියනවා. අනේ මචං කුණ්ඩු වණේ සින්දුව උඹ කියපන් මං අලුත් වෙන එකක් ලියලා දෙන්න. එක දර්ශනයක් ඉවර කරලා දෙවෙනි එකට යන්න කලින් කපුගේ නාන්න ඕන කියලා. පුංචි යලක් හොයාගෙන අපි ගියා. ඇල වනගත ප්‍රදේශයක් වුණත් කපුගේ ඇවිල්ලා ඒකවා මිනිස්සු දෙපැත්ත පිරිලා. කපුගේ නාන්න ගිහිල්ලා මට මට සෑහෙන උත්සාහයක් දරන්න උනා කපුගේ ඇඳගෙන තුවාය ඕගේ ඇඟේ රඳව ගන්න. ඉතන හරි අමාරුවෙන් ඒ වැඩේ මං කළේ. ඒක තමයි මට <laughs> ප්‍රධාන සුන්දරතම මතකේ. කොහොම හරි අවසානයේ කපුගේ අපද වෙන වෙලා ගියා. මව සේතුන් විදියමනක් කියනවා සමහර පුද්ගලයන්ගේ සම ගැනීම කුරුළු පිටාටුවක් පොළොවට පාත් වෙනවා වගේ සැහැල්ලුයි අපට දැනෙන්නේ නැහැ කියලා. සමහර පුද්ගලයන්ගේ අභාවයන් අපිට හරියට මහා පර්වතයක් කඩාපා කරනවා වගේ දැනෙනවා. You're from Rajarsen? Yes, දුන්න එයක් කතා කරා මෙයක් කතා කරා. My God. Rajarsen ප්‍රේම කීර්ති. අර රේඩියෝේ කතා කරා. ඔව්. මං කව මට දැන් ආයි මං කව සර් මේ එක්ස්කියුස් මි රජරට පුවත් හතට මෙහාට කියන්න තියෙනවා අපි යම් තාක්ගාල ඈ ඉතින් තාක්ගාල ප්‍රේම කීර්ති මම බයිසිකලේ කොහෙද දන්නේ ප්‍රේම කීර්ති OIC ගේ සීට් එක ඉස්සරහ මම ඊට පස්සේ වීඩියෝ සීට් එකේ හරි කොහමද රජරට පුවත් කියන්නේ ආයි රජරට විනාඩි දෙකක් එක ගීතයක් අඩුයි අම්මට කතා කරලා කිව්වලු ශෂි ඩෝල්ටන් නැති එළියේ පොඩ්ඩක් ඉක්මනට කියලා මට ගීතයක් ලියාගෙන එන්න කියලා ඉතින් අම්මා දූලා ගිහිල්ලා ඉතින් හොඳ වෙලාවට ඩෝල්ටන් අංකල් හිටියලු එළියේ. ඩෝල්ටන් අංකල්ට කතා කරලා අනේ ෂෙල්ටන් ඇතුලේ ඉන්නවා එක ගීතයක් අඩුවේ කියලා දෙන්න කතා කර කර කැන්ටින් එකට ගියාලු. ඒ ගිහිල්ලා ඩෝල්ටන් අංකල් ඇතුලේ තියෙන ඊ අංකොලේ අරගෙන ඉස්සල්ලාම ලිව්වේ අම්මා මට ඔක හැමතිස්සෙම කියනවා ඉස්සල්ලාම ලියලා තියෙන්නේ අබරනන්දන රන්වන් විහිළුව ඒ ටික ලියලා ඊට පස්සේ අවසන් වෙම විනාඩි 5ක් 7ක් ඇතුළත මේ ගීතය ලියලා ඉවරයි. දවසක් උදේ උදේ මම විශ්වවිද්‍යාලය යන්න තේබුණා. ආවස් කෝටරේක පැල්ල දුවගෙන ආවා. මෙන්න මේක කියහන්. එහෙම බෑ යාගේ. අනකිරි යාළුවම මම කො මොකද්ද කියහන් කියන්නේ? මේ තින් කියලා කොලයක් කොලයක් දුන්නා. මම කිව්වා මේක කොහොමද කියන්නේ? මේක ගීතයක් නෙමෙයි. උඹ ලියාගෙන ආවද? මම මේකයි කියන්නේ අපේ බොහෝ සංගීත ලක්ෂණයට වඩා ඉහළ නිසා ප්‍රබන්ධකෝ ඉන්නවා. රිද්ම් එක වෙලනවා. අජන්ත කිව්වා වචන දෙක කියනවා. ප්‍රමාතුර හැඟුම් ඇගේ නෙත්කල් අද సంతානයේ සදා සරණ ආයාචන සුසු දුරාගයක පැතුම් විපාසිත පිතුම් මන වන්දේවේ කලාලේ මත මියාම බඳුන් මං කිව්වේ මොකද්ද මේ මම මේක කියන්න බෑ බං කියන්නේ මොකද ඉදෙන්න එකක් නෑ මේක අජන්ත කියනවා මහතුර හැඟුම් ඇගේ නෙත්කලුම් තර තත තත තත තත තත තත තත තත තම් තත තත තම් තත තත තත තත මට තනුවේ බේම ආවා. සෙනසුරාදා උදැසන 9ට සිංහල ස්වදේශීය සේවයෙන් ශනිදා හමුව. අයිබෝන් සුබ දසනක්. පූර්ව පූර්වේ පූර්වජීන්ගේ මතකයන් අවදි කිරීම නැත්නම් මතකයන් ස්මරණය කිරීම අත්‍යශයෙන්ම සන්තුෂ්ටියට හේතුවක් වෙනවා. ඒ මතකයන් තුලින් අපි වෙනම උත්තේජයක් ලබනවා. මේ ශනිදාවේ උදේ පාන්දර අපි ඔබට ආරාධනා කරන්නේ උත්තේජය ලබන්නට. අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් පිළිබඳව, නිර්මාණකරුවන් කරුවන්ගේ ජීවිත පිළිබඳව කතා බහක් අද උදෑසන අපි සූදානම් කරලා තිබෙනවා. ඒ තමයි ශනිදහමුව. ශනිදහමුවට අපි මීට පූර්වෙහි මාගේ ශනිදහමුව, එහෙම නැත්නම් මා විසින් මෙහෙ වූ ශනිදහමුව අපි අනිකුත් මිතුරුනොත් ශනිදහමුව මෙහෙවනවා. මම කැඳවාගත්තේ තරුණ නිර්මාණකරුවන්. ඇත්තරම ඊළඟ પરම්පරාවට නැත්නම් මේ પરම්පරාවට අලුත් නිර්මාණයන් දානය කළ හැකි වන්නේ ඔවුන්ට పూర్වජයෙන් කළ කීදෑ ඒවයින් ඉගෙනගෙන ඔවුන්ගේ වැඩ කොටස හමාර කර ඔවුන් අපිට යම් දෙයක් දී තිබෙනවා. ඉතින් අපි සූදානම් වේතුයි අපේ પરම්පරාවත් එක්ක වැඩ කටයුතු කරන්නට. ඒ නිසා තමයි ශනිදා හමුව දිගටම ඔවුන් වෙනුවෙන් වෙන් කළේ. මීට මාස කිහිපයකට කලින් මට YouTube uh, හරහා ගීත තෝරමින් ඉදි විශේෂයෙන්ම කසුන්ගේ ගීතවලට අපි කොහොමත් ප්‍රියයි. පෞද්ගලික ඔබ වගේම මාත් ප්‍රියයි. Uh, කසුන්ගේ ගීතයක් uh, සොයමින් සිටියේදී අලුත් ගීතයක්, එවකට අලුත් ගීතයක් මගේ සමන් වලට අහු වෙනවා. ඊ මෙන්න මේ ගීතය. වුණා නෙමෙයි ඒක තමයි නොදැනීම ආරම්භ වුණ කතාවක් බවට පත් වුණේ. මේක ඉතින් රචනා කරලා තිබ්බේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ අපේ මිත්‍ර වෛද්‍යවරයෙක් හොඳ රසවතෙක් මම ඔහු ඇමතුවා මේ කවුද මේ ගීතය හදලා තියෙන්නේ කියලා. දැන් කසුන් කියනවා කියලා දන්නවා. දුමින්ද හඳපාන්ගොඩ ලිව්වයි කියලා දන්නවා. ඔහු මට කිව්වා මේ ගීතය නිර්මාණ කරලා තිබෙන්නේ නැත්නම් නිර්මාණ කරලා තිබෙන්නේ මහේෂ් විතාන කියලා අපේ තරුණ සංගීතවේදියෙක්. මම ඔහු පිළිබඳව අසා තිබෙනවා. නමුත් මම ඇත්තටම මේ වෙලෙම දුරකථන අමතුමක් කරන් ඔහුගෙන් මේ පිළිබඳ විමසුවා සහ මම සුබ ප්‍රාර්ථනා කරා. ඒ තමයි අපිට නිර්මාණකරුවෙකුට දෙන්න පුළුවන් පළවෙනි උත්තේජය. ඉතින් ඒ උත්තේජය දෙවන පියවර තමයි අද මේ තබන්නේ. ශනිදහමුවට මම කැඳවා ගත්තා මහේශ්විතාන තරුණ සංගීතවේදියා. අයිබන් මහේෂ්. අයිබන් හිමානන්ද. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි තනුවක් මෙවැනි ගීතයක් නිර්මාණය කළ අපේ රසෝද්දීපනයේ වෙනුවෙන් තවදුරටත් අපිට උත්තේජය සැප වේලස අපේ ශ්‍රාවක ප්‍රජාවට ඒ රස බෙදන්නට අවුල් වීම පිළිබඳව මහේෂ් අපි ඔබ පිළිබඳවත් කතා කරන ඔබ ගැන දන්නවා. නමුත් ඔබ පිළිබඳව තවදුරටත් යම් ප්‍රමාණයක් කතා කරමින් අපි ඔබේ නිර්මාණ කාර්ය සහ නූතන නිර්මාණ කාර්යයන් පිළිබඳව අපේ සමාජයේ මේ සංස්කෘතික පරිසරය තුළ දැන් කතා කරන්නට මම අපේක්ෂා කරනවා. මම කැමති මහේෂ් ඔබ ගැන ඇත්තටම මේ ඔබ වෘත්තියෙන් වෙන වෘත්තියක නිරත වෙලා ඉන්නේ. රේගු දෙපාර්තමේන්තුවට අදාළ. හැබැයි ඔබ සංගීතය ඊටාත්ම සද්ධාවෙන් සහ එයට දිය හැකි උපරිම කැපවීම කරමින් ඉටු කරමින් ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ මගේ සංගීතයේ වෘත්තියක් විදිහට ඇයි තෝරා නොගන්නේ ඔබ වෙන වෘත්තියක් කරමින්? මොකද ගිය සතියේ දර්ශන වික්‍රමතුංගත් ඔහු බැංකුවල දාරෙක් හැබැයි ඔහු සංගීතය කරන හැබැයි ඔහුත් එහෙම තමයි. මොකද්ද මේ හේතුව? ඇත්තටම මේ මම හිමානන්ද මේ සංගීතයට සමගාමීව මගේ උසස් පෙළ විෂය නිර්දේශය විදිහට තෝරගන්නේ ගණිතය අංශයෙන්. ඉතින් ගණිත අංශයෙන් උසස් පෙළ කරලා මම කැලණි විශ්වවිද්‍යාලය තේරෙනවා විද්‍යාවේදී උපාධියක් තමයි මම කරන්නේ. එතකොට හැබැයි සංගීතය මම අතාරින්නේ නැහැ මේ. මොකද මගේ ගුරුතුමා ගිරවල වික්‍රමශීලා ජාතික පාසලේ සුනිල් දයානන්ද කොණාර තමයි සංගීත ගුරුතුමා. ඉතින් ඔහු ඔහුගේ ඇසුර හරහා මේ දිගටම සංගීතය කරගෙන යනවා. නමුත් ඉතින් ඒක ඉබේම ඒ කියන්නේ වෘත්තියක් තෝරගන්න අවශ්‍යයිනේ අපිට ජීවත් වීම සහ අපේ පැවැත්ම උදෙසා ඉතින් මගේ ඒ අධ්‍යාපන මට්ටමත් එක්ක උපාධියත් එක්ක මේ ඒ තිබෙන තරග විභාග වලට ලියලා මේ එහෙම කලින් හිතලා ඒ කියන්නේ ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයි ඒවා ඉබේම සිද්ධ වෙච්ච දේවල්. මොකද අපි සාමාන්‍ය අපිට plan කරලා අපේ රටේ රස්සාවක් හොයාගන්නත් බෑ රස්සාවක් කරන්නත් බෑ කලාකරුවෙක් වෙන්නත් බෑ ඇත්තටම හරියටම සැලසුම් කරලා නමුත් කැපවීම තමයි ඊට වැඩගත් වෙන්නේ ඔබ ඊට හොඳ තනකටින් තනකින් ආරම්භ කරන තමයි වික්‍රමශීලාව සහ ඔබේ ගුරුතුමා ඔබේ ගුරුතුමා ඇතුළු ඔබේ ගුරුතුමා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට දාය දානය කළා සහ දායද කළ ශිල්පීන් ගණනාවක් ඉන්නෝනේ ඔබත් ඇතුළුව හර්ෂන් වෙන්න පුළුවන් මහසනාත් අපේ යසන්ත යසන්ත තව බොහෝ ශිල්පීන් අපේ ආනන්දල පවා ආනන්ද ඔව් ලලිත් අපේ රාජස්ථාන ලලිත් වික්‍රමරත්න ඒ වගේම තවත් ශිල්පීන් ගණනාවක් ඉන්නවා මම මේ දන්න පිරිස කිව්වේ වික්‍රමශීලාවෙන් ලැබුණු ඒ සංගීත පරිසරයෙන් ලැබුණු හයිය තල්ලුව කොහොමද? ඔව් ඇත්තටම මේ ඔව් මම මේ පොඩි කාලේ ඉඳලා සින්දු අහන්න හරිම ආසයි. 6 වසරේදී තමයි සර් මාව තෝරගන්නේ සංගීත ශිල්ප සංගීත ආශ්‍රමයට වැඩ කටයුතු වලට. එතන ඉඳලා මේ අර ඉන්දිය බාත් කණ්ඩේ විභාග වලට යොමු කරා අපිව ඊළඟට හැම අවුරුද්දෙම සමස්ත ලංකා සංගීත තරඟ වලට අපිව පුහුණු කරා. ඒ ඒ ඒ අත්දැකීම් ඒ සංගීත භාණ්ඩ ඒ වාදනයන් ඒ ඒ ඇසුර තමයි මම හිතන්නේ මේ මට මම යම් නිර්මාණයක් කරනවා නම් ඒ ඇසුර හරහා තමයි මම අලුත් අලුත් දේවල් වලට යමු උනේ අලුත් මියුසික් අහන්න යමු උනේ ඔබ ගුරු කොට ගන්නා වූ සංගීත ශානරයක් හෝ එහෙම ශාස්ත්‍රීය සංගීත වෙන්න පුළුවන් වෙනත් සංගීතයක් තියෙනවද ඔබ නැත්තම් ඔබ විවෘතයිද ඇත්තටම එහෙම විශේෂයෙන් කියලා ශෛලියක් නැහැ මේ මම හැම ශෛලියකම ගීත අහනවා රස විඳිනවා මම මේ දේවල් අත්හදා බලන්නත් උත්සාහ කරනවා දැන් මට මම මේ මම දැන් අපි කලින් ඇහුව ගීතේම පටන් ගන්නකො මට ගීතය අහද්දිම ඉන්දියානු හින්දි ගීතයක මෙලඩි එකක් තනුවක වර්ණයක් මගේ මට දැනෙනවා ඒක තමයි මුලින්ම අපි අල්ලගන්න හේතුව බවට පත්වන්නේ. ඔව් ඒක ඒක අතරේ අතරේ ඉන්ට්‍රොඩක්ෂන් ඉන්ටර්ලූඩ් වල සමහර විට මේ බටහිර සංගීත ආభాෂයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ එහෙම විශේෂිත වූ ශෛලියක් අනුගමනය කිරීමක් නැහැ. ලෝකේ තියෙන ඇත්තටම සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. හොඳයි. ඔබ අපි ගීතයක් අහලා එතනින් හර කතා කරමු ඔබ නිර්මාණ කළ ගීතය මේ ගීතේ වසන්ත රෝහණ රචනා කරන්නේ. ඔව්. අමරසිරි පීරිස් ගාන ශිල්පියාණන් ගාන කරන මේ ගීතය ඔබේ ගීත ගීතමය සංගීතමය ජීවිතය ඇතුලේ ඊටාත්ම වැදගත් සම්දිස්ථානයක්. ඇත්තම ඔව්. ওই ගීතයට මේ 2015 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම සංනිර්මාණයට සහ හොඳම ගානයට නිර්දේශ වුණා. ඇත්තෙන් මගේ ජීවිතය වෙනස් කරපු ගීතයක් ওই ගීතය. ගුවන්විදුලි එහෙම වැඩ කරන අපේ වසන්ත අයියා සහොද්ද රචනා කරේ අමර සිරිපීරිස් මහත්මයා ඉතාමත්ම රසවත් විදිහට ඒ ගීතය ගායනා කළා දෙනවා. අපි ඒ ගීතය අහමු තවත් කතා බහකට යන කලින්. Thank you. නිහඬවමු කිමද මේ පහස් තන සිනදම් මේ කවුරු වසන්ත රෝහණ සහෝදරය අපේ ජ්‍යෙෂ්ඨ නිවේදකයාණන් ඔහු තමයි මේ ගීතය රචනා කරලා තියෙන. ඇත්තටම මේ ඒ ගැයීමෙත් ඊට විශේෂයක් තියෙනවා තමයි වචනවලට හැඟුම් කරනයක් එක් කරන්න පුළුවන් ගායකයෝ ගායිකාවෝ විනි තාමත්ම අතලසයි ගායක ගායක ඕන තරම් අපේ රටේ ඉන්නවා. හැබැයි වචනවල තේරුම හැඟුමක් විදිහට හැඟීමක් දැනෙන විදිහට ගායනා කරන්න හැකියාව ලැබීම ඉතාල වැදගත් වෙනවා. ඔබ ප්‍රිය කරන එන්නත ඔබ වැඩ කරන ප්‍රිය කරන කණ්ඩායමක් ඉන්නවද මහේෂය කියන්නේ? තරුණ කණ්ඩායමත් එක්ක වැඩිම වැඩ කරන්න කැමතිද? එහෙම නැත්නම් ජේෂ්ඨයෝ ඇතම ඉන්නවා අපි තරුණයත් එක්ක තමයි වැඩ කරන්නේ. ජේෂ්ඨයෝ අපිට එච්චර එහෙම දෙයක් නැහැ කියලා. ඇත්තම එහෙම එහෙමත් මගේ බෙදීමක් නැහැ. මම ජේෂ්ඨ uh, ජේෂ්ඨයත් එක්කත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම නවක uh, නවක ගායක ගායිකාවන් එක්කත් වැඩ කරන එහෙම uh, ගීපද රචකයන් එහෙම නෑ මම ඇත්තටම මේ මූලිකත්වය දෙන්නේ මේ නිර්මාණයට විශේෂයෙන්ම ගත්තොත් නිර්මාණය හොඳ නම් මේ මම එහෙම බෙදීමක් නැහැ. හොඳයි. දැන් මේ ඔබ ඔබට දැන් යම්කිසි උත්තේජයක් ලැබෙන්නට අවශ්‍යයිනේ අපි දැන් මම නිවේදක වෙන්න මට උත්තේජයක් ලැබුණ පුද්ගලයෙක් ඉන්නවා. නිවේදක නිවේදිකාවන් ඉන්නවා. ඒ වගේම සංගීත වේදිකුරත් එහෙම තමයි. සංගායකකුරත් එහෙම තමයි. ඔබට කවුද උත්තේජය ලබා දුන්නු ඒ උත්තේජකාරකයන්? එහෙම විශේෂයක් කියලා කියන්න බෑ. ඇත්තම මම මුලින් කිව්වා වගේ අපේ මගේ සංගීත ගුරුතුමා හරහා තමයි මම උත්තේජය ලැබුවේ. සුන්දරන කොණාරන්න. ඔව්. ඒ කොණාරන්න ලබා දුන්න උත්තේජය මම හිතන්නේ හරියම හොඳ ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම ජීවිත කාලෙම පවතිනවා වගේ. ඒ වගේ. ඔව්. ඌ හොඳ ඉන්ජෙක්ෂන් එකක් ගහලා දෙනවා ඒ પરම්පරාවටම. ඇත්තටම ඔහුගේ ඔහුගේ සමුගැනීම පවා ලොකු වේදනාවක් එක්කලානේ ඔබේ પરම්පරාව ඇතුළු ගිරිවිල්ල වික්‍රමශීලාවෙන් බිහි වුණු පුදුමයි ප්‍රජාවකනේ ගීත රචකයන් දසුදත් ලැහැම් පවා සුගත් සහෝදරය පවා අපි දන්නවා නිතර හම්බුනාම කියන්නේ ඔහු ගැන තමයි කියන්නේ ලලිත් වික්‍රමරත්න වෙන්න පුළුවන් ඇත්තටම මේ ඔහුගේ වියෝව අපිට ඇත්තම පාඩුවක් මොකද මේ ඔහු හිටියානම් තව තව දේවල් අපි කියන්නේ ඇත්තම මම ඒ සර් ඉන්න කාලේ මේ මම නිර්මාණයක් කරොත් ඔහුට තමයි මුලින්ම අහන්න දෙන්නේ මේ ඔහුගේ ගුණදොස් විවේචනයන් තමයි ඇත්තටම ඒක හරි බොහොම නිර්ව්‍යාජව තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඇත්තටම ඔහු මේ කොළඹින් විනිර්මුක්තව පැත්තකටලා හිටපු නිසා සමහර විට ඔහුගේ නිර්මාණකාරයන් ජාතික මට්ටමට පැතිරීමේදී දැන් මඩුවක් වෙන්නේ නැති. නමුත් ඔහු වෙනමම කාර්යයක් කළා. ඒ තමයි ඒ පාසල හා ඒ කලාපය හරහා වෙනත් කණ්ඩායමක් බිහි කිරීම. කෙසේ වෙතත් අලුත් ගීත ගැන මොකද හිතන්නේ? ඒ කියන්නේ දිනපතා තා විශාල ගීත ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ස්ටුඩියෝ එකක් ගත්තොත් එහෙනම් බුක් කරගන්නත් හරිය අමාරු වෙන්නේ. අපි ඒ භාෂාවෙන් කිව්වොත් නේද? විශාල ගීත ප්‍රමාණයක් එනවනේ. කොහොමද මේ ගීත ප්‍රචාරය කරගන්නේ තරංකාරීත්වය ඇතුලේ? ඇත්තම එහෙම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ගුවන්විදුලිය වගේ ගුවන්විදුලි සංස්ථාව වගේ මේ නාලිකා කීපයක් තියෙනවා වෙළඳ සේවය සිටි FM සුදේශීය සේවය. වුන් තාමත් මේ මේ මේ කියන්නේ මේ තරංගකාරී කියන්නේ වෙළඳ තරංකාරී දැන් ගීත කියලා තියෙනවනේ දැන් ඇත්තම එහෙම තරංකාරී ගීත කියලා එකක් මේ නිර්මාණ හදලා තියෙන්නේ දැන් මේ පෞද්ගලික නාලිකා වලින් තමයි ඇත්තෙම ඒ වගේ කියන්නේ හොඳ නිර්මාණ ප්‍රචාර වෙන අඩුයි මේ ඇත්ත මේක තමයි කියන්න තියෙන්නේ මේ නමුත් නිර්මාණ හොඳ නිර්මාණ ඉතාමත් හොඳ නිර්මාණ මේ අද වෙනකොටත් බිහි වෙනවා ඒවට තියෙන තැන කොතනද කියලා අපි කතා කරන්න වෙනවා ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒ කියන්නේ ඔබ කියන හොඳ නිර්මාණයක් කලාට ඒක ඉඩක් නැහැ ප්‍රචාරය කරගන්න හෝ රූපවාහිනියක හෝ ගුවන්විදුලියක ඉඩක් නැති කතාවද කියන්නේ. ගුවන්විදුලියේ ඉඩක්ම නෙමෙයි දැන් ඇත්තටම අද අපිට තියෙනවා සමාජ මාධ්‍ය තියෙනවා YouTube තියෙනවා. ඒවා වල වුණත් ඇත්තම නීරස දේවල් තමයි මිනිස්සු ගලඳගන්නේ. දැන් ගත්තොත් මේ අද මට මේ <laughs> එක දෙයක් මතක් වුණා. ඇත්තම YouTube දැන් channels තියෙනවානේ. ඒ වගේ දැන් මේ subscribersලා කියලා ඉන්නවා views ගාන බලනවා දැන් එහෙම තියෙනවනේ ඇත්තෙම ගත්තොත් ඒ වැඩිම තැනක් හම්බෙන්නේ විහිළුකාරයින්ට අද ලංකාවේ ඇත්තෙම ගත්තොත් ඔවුන් මොකක් හරි මේ මේ මොකක් හරි විහිළුවක් කරලා ඒක දැම්මම තමයි මිනිස්සු ඒව තමයි බලන්නේ හොඳ නිර්මාණයක් කරලා රස විඳින්න තරම් මිනිස්සුන්ගේ මානසික මට්ටමත් බොහොම පල්ලහැට බහලා කියලා තමයි මම විශ්වාස කරන්නේ ඇත්ත සම්පූර්ණ දැන් උදාහරණයක් විදිහට ජනාධිපතිවරයාට විලෝක කළා දැමුවොත් ඒකට තමයි වැඩිම views තියෙන්නේ. ඒක ඇත්ත කාරණේනේ. හරියට කෙනෙකුට අපහාසයක් කළා දැමුවොත් ඒක තමයි වැඩිම ප්‍රමාණයක් බලන්නේ. ඔබ හොඳ නිර්මාණයක් බැලීමට සහ හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඉන්න ප්‍රජාව ඉතාඩු. ඔබ කියන කාරණේට ඇත්ත. මොකද මේකට අපි කරන්නේ ඉතින්? ඇත්තම කරන්න දෙයක් නැහැ. මුළු රටේ මේ දේශපාලන ඉඳලා කලාවේ ඉඳලා ක්‍රීඩාවේ ඉඳලා හැමදේම බොහොම ඒ කියන්නේ වැරදි දෙයට තමයි නෙගටිව් මාකටිං තමයි දැන් ඇත්තෙම තියෙන්නේ කියලා. නමුත් දැන් කලාකරුවා දැන් හැමතිස්සෙම කියන්නේ තමයි කලාකරුවෝ ඉන්නේ අපි තියෙන සමාජයට වඩා ඉහළින් තමයි ඔවුන් දකින්න සමාජ දෙස. ගීත රචකෙක් වෙන්න පුළුවන් සංගීතවේදියෙක් ඕනෑම කලාකරුවෙක් දකින්න දැකිය යුත්තේ සාමාන්‍ය කෙනෙක් දකින්න වඩා ඉහළින්. එතකොට ඔබ තරුණ කලාකරුවෙක් විදිහට ඔබේ දායකත්වය ලබා දෙන ඔබ කැමති මොන වගේ නිර්මාණයන් වෙනුවෙන්ද? ඒ කියන්නේ අත්‍යවම සමාජයට යහපතක් වෙනවා නම් මගේ නිර්මාණ තුලින් මිනිස්සෙක්ගේ ඔළුව ඒ කියන්නේ හදාගන්න පුළුවන් නම් මනස ඒ වගේ දෙයක් කරන්න තමයි මම ගොඩක්ම කැමති වෙන්නේ. නමුත් දැන් අපි YouTube එක ගත්තම හැමදාම අලුත් අලුත් සින්දු ඕන තරම් එනවා. හැම තිස්සෙම අලුත් සින්දු එනවා. ඒ වචනවල තේරුමක් වචනවලට තේරුම් තියෙන හැබැයි ගීතය සම්පූර්ණ තේරුමක් ගත්තම එහෙම එකක් නැහැ. මම නම් විතර භාවිතා කරන ඉච්චර අකමැති වචනේ බස් ගීත කෙරෙක එහෙම කියන්නත් හොඳ නැහැ මොකද ඒවත් මිසු කැමති පිටසක් ඉන්න නිසා. දැන් එවැනි කණ්ඩායම් වලින් ඔබට ගීත නිර්මාණ ඉල්ලීම කරන්නේ නැද්ද මයිස්ම අපිට සින්දුවක් හදලා දෙන්න කියලා? ඔව් එහෙම ඇවිල්ලක් තියෙනවා නමුත් ඉතින් මම ඇත්තටම ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් ඉතින් හොඳ ඒ කියන්නේ ඒවට තමයි වැඩිම ඉල්ලීමක් තියෙන්නේ. වැඩිම ප්‍රසංග හම් වෙන්නේ ඒ වැනි ගායක. අපි තෘප්තිමත් වෙන්න තමයි මුලින්ම නිර්මාණයක් කරලා මේ එහෙම කියලා මේ ක්වොලිටි ඒ කියන්නේ තත්ත්වෙන් බාල දේවල් කරන් කරන්න පෙළඹෙන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මට තවදක් කියන්න ඕන හිමා දැන් මේ මේ ගුවන්විදුලි FM නාලිකා පැත්තෙන් ගත්තොත් ඉස්සර තිබුණේ SLBC එක විතරනේ. ඒක කපුගේලා ඊළඟට වික්‍රත් නායකලා ඒ ඉන්න කාලේ ඇත්තම මොකක් හරි ගීතයක් SLBC එකේ මම හිතන්නේ ප්‍රචාර කරගන්න ඉතාම අමාරුයි. ඒ කියන්නේ යම්කිසි තේරීමක් යම්කිසි පද රචනය ඊළඟට සංගීතය ගායනය සියලු දේ බලලා තමයි දැන් බලලානේ මේ ප්‍රචාරය කරන නමුත් දැන් අද එහෙම තත්ත්වයක් නැහැ. ඇත්තටම පෞද්ගලික නාලිකා ඇතිවීම තුලින් තමයි මේ ඡේදවාචක ඇති වුනේ කියලා මම හිතන්නේ. අපි හොඳ පෞද්ගලික නාලිකාවක් තියෙනවා හොඳ ගීත ප්‍රචාරයක්. ඔව් දැන් ඔව් තියෙනවා. ඇත්තටම තියෙනවා. ඔව් නමුත් ඒකට කිසි නියාමනයක් නැහැ. අන්න එතන තමයි මම හිතන්නේ ගැටලුව. නියාමනය දැන් ඔබ හිත දැන් නියාමනය කරන්න පුළුවන්ද දැන් ඔබ රේගුවෙන් බඩු ගේනකොට නම් නියාමනය කරනවා. දැන් රෙගු ඉන්න දරින්නේ. ඔය දන්නවා අනිවාර්යෙන් මේ නීති රීති වලට යටපත් තමයි කියන්නේ. මේ කලාව වගේ දෙයක් නියාමනය කරන්න පුළුවන්ද? කරන්න ගියොත් මොකද්ද වෙන්නේ අවසානයේ? ඇති වෙන ප්‍රතිලා ඇති ප්‍රතිඵලය. නියාමනය කියලා කියන්නේ ඒක මේ අපි සමාජ විසින්ම නියාමනය කරගන්න ඕනේ. ඔව් ඒක හරි. ඔබට පොඩි කාලේ ගීත ගෙදර අහන්න දෙනවද? ඔව්. එහෙන් පස්සට තිබ්බද? ඔව් ඇත්තම. අම්මා තාත්තා. ඔව්. මොකද සමහර රට ඒ හුරුව වෙන්නත් පුළුවන් වැඩි වෙද්දී වැඩි වියටපත් වෙද්දී ඒක අපි සමාජයේ ඇත්තම මගේ අප්පච්චි 1989 නැති වෙනවා මට ඊට පස්සේ අම්මා තමයි මේ මගේ සුනි දයානන්ද ගුරුතුමාට කලින් මට මේ රස ප්‍රසන්නතාවය ඇති කරේ මගේ අම්මා දැන් අපි තවත් ගීතයක් රස විඳිනවා මේ ගීතය මේදා දර්ශනී මානවඩු රචනා කළ තියෙන ගීතයක් යසන්ත සමරවීර උත්තිදා දක්ෂ ගායකෙක් සහ දක්ෂ වාද්‍ය ශිල්පියෙක් ගීත හැදුවට අලසකමින් ඉන්නවා ගීත ප්‍රචාරය කරන්න. ඒ කියන්නේ සමහර ගායකයෝ ගායක <laughs> සංගීතවේදීන් ඉන්නවා. දක්ෂයි හැබැයි හරි අලසයි මේක කාටත් දීලා ප්‍රචාර කරගන්න ඕනේ නැහැ. එහෙම මට මේන්න අපේ සහෝදරෙක් තමයි මේ යසන්ත යසන්ත ගීතයක් මේ ගැන ඔබට කියන්න තියෙනද? මේ ගීතය ගැන. ඔව් ගීතය ගැන. ඔව් මේ දා දර්ශනී මානවඩු. ඕක මේ මට හම්බුනේ සුගත් සෝමීර අපේ ගීපද රචකයා හරහා. මේ ඒත් ඔය අපේ මේ අපි අපේ සර්ට තිබුණ උපහාරවලක් ඉස්කෝලේ. ඒකට මේ නවක ගීපද රචනා තරගයක් තිබ්බා. ඒකේ දෙවෙනි තැනට තේරිච්ච ගීතය තමයි ඔය. මට තමයි හම්බුනේ සංගීත තනු නිර්මාණය කරන්න මේ ඇත්තම ගායකයන් තුන්දෙනෙක් තෝරගෙන තිබ්බා ඒ වැඩේට. හර්ෂන් දිසානායක, යසන්ත සමරවීර සහ සමන් ලෙනින්. ඉතින් මම කිව්වා මම යසන්තට ගේ කරන්නම් මේක කියලා. මොකද ඉතින් යසන්ත මගේ පොඩි කාලේ ඉඳලා මිත්‍රයෙක්. ඉතින් අපි අහලා බලමු මේ ගීතය. අවාරේ දුක් සිරස මල් පිසිනා සුසුම් නිහිරෙන එල් පවන්වද මසිත පිරිමැද නිතින් හිස සිමිනා වෙලා පෙරවරු 9 විනාඩි 36යි. ශනිදහමෙන් නබ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මහේෂ් විතාන තරුණ සංගීතවේදියෙක්. ඔහුගේ ගීත තමයි ඔබ මේ අහසමින් ඉන්නේ සහෝත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. ලංකාවේ තරුණ සංගීතවේදින් දැන් මේ මේ කාලේ ඇත්තටම අපිට හිතන අම්මා කරේ වසත් කාලේ තමයි කියලා. ඒ කියන්නේ මීට දශකයකට කලින් තිබුණු මැසිවිල්ලක් තිබ්බ අලුත් නිර්මාණ බිහි වෙන්නේ නැහැ හොඳ සංගීතඥයෝ නැහැ කියලා. හැබැයි දැන් යම් ආකාරකේ ඒ එතනින් එහාට අපි යමින් ඉන්නවා. මහේෂ මේ ද හොඳම උදාහරණය තමයි ඔවුන්ගේ පොඩි යුනිටි එකක් එකතුවකුත් තියෙනවා නේ. ඔබ දන්නා පොයේ පොයේ දවසට එම කට්ටිය එකතු වෙලා ක්‍රිකට් ගහනවා. එම එකක් තියෙනවා. ඇත්තට හොඳයි. මොකද ඉස්සර විවිධ තැන්වල දැන් තමයි ඉස්සර තැන්වල වෙන තැන්වල හැම වෙලාව කතා බහ කරමින් අල්ලාප සල්ලාප යදමින් ගීත නිර්මාණය කළා වගේ මෙහෙම එකමුතුවක් හැදෙන එක ඇත්තම ඉතාමත්ම හොඳයි. ඔබ මොකද හිතන්නේ තරුණ සංගීතවේදීන් ගායක ගායිකාවන් සහ ගීපද රචකින් එකතු වෙලා වැඩ කරන එක ගැන? ඔව් ඇත්තම කට්ටිය එකතු වෙලා වැඩ කරනකොට තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නේ. ඒ කාලයේ වික්ටර් ප්‍රේමකීර්ති මිල්ටන් ජෝති ඒ වගේ මේ එකතු වෙන තමයි වැඩ බිහිුනේ. දැන් අපිත් ඇත්තටම දැන් අද මේ මේ වෙනකොට බොහොම දක්ෂ සංගීතවේදීන් දීපද රජකින් ඉන්නවා. දර්ශන රුවන් දිසානායක, අරුණ ගුණවර්ධන, දර්ශන වික්‍රමතුංග පසුන් කල්හාර නිරන්තරින්ම මිත්‍රයා ඉන්නවා ඊළඟට ගීපද රචකයන් රවි සිරිවර්ධන රජීව වසන්ත වෙල්ගම නම් වශයෙන් ගත්තොත් තව බොහෝ අමිල තේනවර සුගත සමීර ඉන්නවා ඉතින් මේ වැඩ කරනවා ගායකින් ගත්තොත් දුමාල් හර්ෂණ ඒ වගේ කට්ටිය ඊළඟ මිහිඳු මේ ඉතින් මේ බොහොම හොඳ නිර්මාණ මේ මේ බිහි වෙන කාලයක් කියලා තමයි කියන්නේ. ඇත්තටම ඒවට මේ දැන් දැන් හොඳ තැනකුත් ලැබෙනවා. අහන පිරිසක් ඉන්නවා. හොඳ ඒවා ඇගීමට ලක් වෙනවා. ඉතින් මේ ඔබ දන්නවද මේ මහේෂ් මේ මගේ වැඩසටහන් මාලාවෙන් මම දැන් කරන්නට ගත්ත උත්සාහයක් තමයි සංගීත වේදින් කතා කරවීම. සංගීතඥයින් කතා කරන්නේ. ඔව් මම කතා කරන්න මේ මේ මේ පොඩ්ඩක් අදක්ෂයි අත්‍යවශ්‍ය. ඔබ ඔබ පමණක් නෙවෙයි ඔබ අදක්ෂ නැහැ. ඔබ පමණක් නෙමේ එන හැම සංගීතඥයම කෙනෙක් දෙන්නෙක් හැරෙන්න ඔය නදී කුකුරුගේ <laughs> සහෝදර වගේ හැරෙන්න ගොඩක් අය කතා කරන්නේ නැහැ රෝහණ විරසිංහ අපේ ආචාර්ය රෝහණ විරසිංහ මහත්මුණත් කතා කරන්න එච්චර ප්‍රියතාවයක් නැහැ. උන් සංගීතෙන් තමයි කතා. හැබැයි වෙනා පාඩුවකුත් තියෙනවා. මොකද දන්නවද? ඒ සංගීතය පිළිබඳව සංගීතවේදියා කතා කරන්නේ නැතුව වෙන අය කතා කරන්න ගියොත් වෙන ප්‍රශ්නකුත් නැති වෙනවා. ඇත්ත ඇත්ත. ඇත්තටම සංගීතය කියන්නේ මේ මේ හැංගීමක් මේ හැංගීම් කතා කරන විශයක් තමයි සංගීතය ගැන මම විශ්වාස කරන්නේ. ඉතින් මේ මේ බලමු අපි කතාවටත් හුරු වෙමු ඉස්සරහදී. ඔව්. අතනම කතාවට හුරු මේ හුරු සංගීත වේදින් ගත්තම අපන්දි තමරදේවන් වික්‍රමනායක සනරා උන්ට ඇත්තටම උන් කතා කළා. උන්ට ඔය කේවීම හරහා ලොකු දෙයක් තිබුණා උන්ගේ. ඉතින් අපි බලමු ඉස්සරහට. කියවන්නත් දෙතරම. පොතපත වලට පොතපත ඇත්තෙන්ම ඔව් අඩුයි මම ඒක තමයි ගණිත විෂයත් තෝරගත්තේ මේ මම පාඩම් කරන්න හරි කම්මැලි මේ අර තර්කානුකූල තර්කයට තමයි මම ආශ්‍රයත්වම ගත්තොත්. ඉතින් ඒක ඒක තමයි හේතු වෙන්නේ නැත්තේ ගන්න. හැබැයි හොඳ මේ හොඳ සංගීතවේදින් ඇතුලේ හොඳ ගණිතඥයෝ ඉන්නවා. ඔව්. ඔය මේ ඔබ ඔබ කියන කාරණේ ඇත්තටම මට ගණිතේ උදව් වුණා කියලා උදව් වෙනවා මේ දැන් තනු හදද්දී සරපස්කාර ලියද්දී මේ ඒ කියන්නේ ගණිත දැනුම ඉතාමත්ම ප්‍රයෝගී වෙනවා කියලා තමයි මම හිතන්නේ. දැන් උදාහරණයක් විතර ඔබ ගිය සතියේ ආපු අපේ කවුද දර්ශන වික්‍රමතුංග සහෝදරයා. දී කළා වුණත්. ඌයා ගණිත ගණිතාංශයෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ සංගීත අපේ රෝහණ අයියත් සයන්ස් අපේ රෝහණ ධර්මකීර්තිය. ඔව්. ඔය විද්‍යාව විෂය. ඉතින් ඇත්තටම ඒක ඒක වෙනමම මේ තර්කානුකූල කාර්යයක් වෙන සහ විද්‍යාත්මක කාර්යයක් විතර ගණිතාංශයෙන් ඉගෙනගත්තු අයට යම් ආකාරයක ඒ පැත්තෙන් ඉස්සරහට යන්නත් යම් ඥානමය හැකියාවක් තිබෙනවා කියන එක. ඇත්තම. ආ හිමා තව දෙයක් මේ මේ මට මේ මේ නිර්මාණවලදී ඇත්තෙම මේ ප්ලේයර්ස්ලා කියන්නේ গিitar වාද්‍ය ශිල්පීන් වාද්‍ය ශිල්පීන් මට ඉතාම මේ මතක් කරන මේ වෙලාවේ ඔවුන් මේ නිර්මාණ වලට කරන සාධාරණය. ඔවුන් තමයි දැන් මගේ තනුව හරහා එන හැඟීම මිනිසුන් අතරට ගෙනියන්න සෑහෙන උදව් කරන්නේ. විශේෂයෙන් ගත්තොත් සුගත හිටියාරච්චි, බුද්ධික පෙරේරා, මහින්දය, මහින්ද බණ්ඩාර ඇතුළු ඒ වාද්‍ය ශිල්පීන් දෙන දෙන සහයෝගය සහ මේ හඬ පිරිපහදුව ශබ්ද පරිපාලනය විශේෂයෙන් ගත මම ගොඩක් වැඩ ගන්න සඳුරුත් එක්ක සඳුරු ගමගේ ඉස්සර මම හිතන්නේ දැන් ඔය ගුවන් සංස්ථාවේ ගීත නිර්මාණයේදී ඒක දැන් ඒ ඒ ඒ ඒ සහයෝගය ලැබෙන්නේ නැති වෙනවා. ඔව් අනිවාර්යයෙන් ඉස්සර දැන් ගුවන්විදුලි සංස්ථාවේ හොඳ ශබ්ද පරිපාලන ශිල්පීන් අතර ගුණදාස කපුගේ, යු ආර්ය විමල්, W ජයසිරි එවැනි බොහෝ පිරිසක් හිටියා උණු උණු සංගීතඥ සහ සංගීතයට බොහෝ සෙන් සම්බන්ධ නැහැ වාද්‍ය ශිල්පීන්. අතරම හොඳ වාද්‍ය ශිල්පීන් පිරිසක් දැන් ඉන්නවා. මොකද කාලෙක තිබ්බ යම් ආකාරයක ඕන් පිළිබඳ කතා නොවන කාලයක්. හැබැයි දැන් දැන් වාද්‍ය ශිල්පීන් පිළිබඳවත් වැඩි වශයෙන් කතා වෙනවා නේද මහේෂ්? ඔව් එතන උන්ට ලොකු හැදෑරීමක් සහ උන් මේ යාවත් කාලින වෙනවා. අලුත් අලුත් දේවල් දැන් ලෝකේ දේවල් අපිට බලන්න අපිට තියෙනවා හැම සම්පතක්ම. ඉතින් මේ මේ ඒක හරහා මේ බොහොම අලුත් අලුත් වැඩ ටිකක් වෙනවා මේ කාලෙදී. ඔව් දැන් උදාහරණයක් ගිටාර් වාදනයේ මහින්ද බණ්ඩාර එක විදිහකට ගිටාර් වාදනය කරනවා. මහින්ද පැස්කෝල් වෙන විදිහකට. බුද්ධික පෙරේර තවත් විදිහකට. ඒ කියන්නේ ගිටාර් එකේ වුණත් වෙනමම වර්ණ ගැන්වීම ඔවුන්ගෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. බට්නලා වාදිනුත් උනාය. උනත් එහෙමයි. ඒ වගේම ඕනෑම සංගීත භාණ්ඩයකට උන් විශේෂ විශිෂ්ට සුගත් හෙට්ටිආරච්චි වගේ ඉතාලි දක්ෂ මේ කීබෝඩ් නැත්නම් පියානෝ වාද්‍ය ශිල්පීන්. ඉතා හොඳ සංගීත වේදින් පිරිසක් ඉන්නවා. ඒ අතර මේ දුමාල් ගීතයක් අපි තෝරාගත්තා. මේ ගීතය රචනා කළ තින්නේත් රවි සිරිවර්ධන. ඔබත් බොහෝ වෙලාවට රවිත් එක්ක ටිකක් වැඩියෙන් වැඩ කරනවා. ඇත්තම අපි මේ ගීතය ගැනත් කතා කරලා ගීතාව ඔව් මේ මේ රවිජය ගැන කතා ගන්න ඕනේ. ඇත්තම මගේ මේ ගීත ගොඩක් රචනා කරලා තියෙන රවි සිරිවර්ධනයන්. මේ මේ ගීතය මේ මේ ගීතේ තියෙන ඇත්තටම මේ හැමෝටම මුළු විශ්වීය සත්‍යක් තියෙන මේ ගීතේ. හිමි හිමින් පස්සේ තමයි ඔබ යටින් අපි බාර කරමු ප්‍රේක්ෂකයන්ට ඒක පස්සේ. හොඳයි රවි සිරිවර්ධන නූතන පරම්පරාවේ තව දක්ෂ ගීත රචකෙක් දුමල් වර්ණකුසුරි මේ ගීත ගාන කරන්නේ මහේෂ් විතාන තන් නිර්මාණ කළේ. Thank you. ගොඩට ඇවිත් ඉතින් මට සමුදෙන්න දැන් සත කන්න දැන් ඉතින් හින් පසුව ඔබ යන්න රයට පිටදී මම නතර වෙමි හොඳයි අද අපි ශනිදහම වැඩසටහනට කැඳවා ගත්තේ මහේශ්විතාන තරුණ සංගීතවේදික තරුණ කණ්ඩායමකින් ගීත එකතුවක් එක තමයි අද මේ වැඩසටහන අපි ඉදිරියට ගෙනන්නේ විශේෂයෙන්ම හේතුව තමයි මේ પરම්පරාව ශක්තිමත් නොකළොත් එහෙම නැත්නම් තරුණ තරුණයන්ට අපේ ගුවන් අවකාශය තුල ඉඩක් නොලැබුණොත් ඒක අනාගතයට කරන්නා වූ ලොකු හානියක් බවට පත් වෙනවා. මොකද ස්වදේශීය සේවය හැමදාම වෙනම પરම්පරාවක් පෝෂණය කරන්නට යාවත් කාලින වෙමින් උදව් දුන් තැනක් ලංකාවේ ජන ප්‍රජාවට මුලින්ම ගීතයේ සංගීතයේ මිහිරි ස්වර ලංකලේ ස්වදේශීය සේවය 1935 ඉඳලා අද දක්වාම ආරම්භක යුගයේ ඉඳලා අද දක්වාම ඒ කාර්යයට පණ දුන්නේ අත දුන්නේ ස්වදේශීය සේවය නිසාම මේ પરම්පරාවත් එක්ක වැඩ කිරීමට අපි තීරණයක් ගත්තා. ඒ වෙනුවෙන් තමයි වැඩි වැඩියෙන් අපි ගුවන් අවකාශය තුළ වැඩි ඉඩක් ඕන වෙනින් ලබා දෙන්නේ. අලුත් ගායක කණ්ඩායමක් සහ ගායිකාවෝ කණ්ඩායමක් ඉන්නවා මහේෂ්. කියන්නේ වැඩ කරන්න කැමති වෙන හිත කැමති හිතෙන තරමට මොකද මම දන්නවා ගොඩක් කලාවට ජේෂ්ඨිනුත් ඔවුන් එක්ක වැඩ කරන්න කැමති චිත්‍රපට සංගීතයට සහ ගායන ගායනයට උන්ව දායක කරගන්නවා කියන්නේ තවදුරටත් පැරණි කඳවුරේම නෙමෙයි අලුත් කඳවුරත් එක්කත් කඳවුරු මැදගෙන මේ නිර්මාණය කරන්නට කැමැත්තක් අපේ ජේෂ්ඨයන් පවා දක්වන කියලා මට හිතෙනවා ඔබේ මතය මොකද මේ පිළිබඳව ඔව් ඇත්තටම මේ මම ළඟදි ඇහුවා මේ චිත්‍රපට ගීතයක් ඒක තාම මේ මේ රිලීස් වෙලත් නැහැ රෝණ රෝණ ආචාර්ය රෝණ වීරසිංහන් මේ කුමාරයව තෝරගෙන තිබ්බා ඒ වගේ මේ මේ මේ තාම දක්ෂ නවපරපුරක් ඉන්නවා මේ නව නිර්මාණ බිහි වෙනවා මේ ළඟදී චින්තක ජයකොඩි සම්මානයට පාත්‍ර වුණා මේ චිත්‍රපට සංගීතයෙන් මේ ඒ කියන්නේ මේ දැන් නව නව මම්පෙත් හොයාගෙන මේ සංගීතය කියලා මේ මේ තබ්ලාවටම සර්පිනාවටම කොටු නොවි කියන්නේ මේ විශ්ව විශ්වීය සංගීතයක් හොයාගෙන යන මේ ලෝකේ රටවල් වල එක එක හැඩතලවල මියුසික් අහලා ඒ ඒ ඒ ඒ ඇසුරේ නිර්මාණ කරන පිරිසක් ඉන්නවා දැන්. අතරම නම් කියන්නේ සංගීතය උනත් එක තැනම තිබුණොත් දැන් පරණ දේවල් වාදනය කරමින් පරණ ගායනාව ඉදපත් කරන කිව්වොත් යන විදියක් නෑ දැන් ඉන්දියාව වලන්න ඉන්දියාවේ මහා සංස්කෘතියේ සේ තිබේදී අනිත්‍යවත් එක්ක වුන් මිශ්‍ර වෙමින් යන විදිය. ඔගේ ගත්තොත් ඒ ශෛලිය ඒ තනුවේ ඒ හින්දුස්ථාන කර්ණාටක ශෛලිය තිබ්බට ඔහු මහා විශාල පරාසයක් තියෙන සංගීතඥයෙක්. දැන් ඉන්දි රොක් කියලා වෙනමම ශානරයක් බිහිවෙන්න තියෙනවා ඉන්දියාවේ නේද? හැබැයි ලංකාවේ ටිකක් අමාරුයි නේද? කියන්නේ තියෙන තා බින්දගෙන යන්න ගියාම පොඩි පොඩි නෙමෙයි අත්තන ලොකු බලපෑමක් තිබෙනවනේ. ඔව් ඉස්සර තිබුණා මම හිතන්නේ දැන් දැන් අඩුයි සාහෙන්න නේද? ඔබේ ගීතවලත් මට යම් තැන්වලදී අහුවෙනවා ටිකක් වෙනස් සංගීතයන් ශානරයන් ස්පර්ශ කරන්න තුමනක් උදාහරණයක් විදිහට අපේ රූණි ඉන්දිකරුවන් ගාන කරන අනාසර් ගෝයනා ගීතයේදී ඔබ ඇරබික් මියුසික් එහෙම නැත්නම් අර අරාබියන් සංගීතයද කියලා මට මම දන්නේ නැහැ සංගීතය පිළිබඳව දැනුමක් මට නැහැ. ඔය හැඩයක් පොඩ්ඩක් තියෙනවා. ඇත්තටම ඔය ගීතය මේ ඇනා සර්ගේ වුණා The Lady with the Dog කටි කතා ඇන්ටන් චෙකෝෆ්ගේ ඇසුරින් ලියවිච්ච ගීතයක්. ඒකත් රචනා කරන කවි සිරවදන. මම ඇත්තටම උත්සාහ කරේ පොඩි රුස්ලියානු පැත්තට කරන සමායට අරාබි ඒ කියන්නේ දන්නේ නැතුව සීමා පැනලා ප්‍රංශ <laughs> ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා හිතනවා බලමු. ඔව් කැමති වාද්‍ය භාණ්ඩ කුමක්ද? ඇත්තටම එහෙම කැමතිම නෑ ඔබ සාමාන්‍යයෙන් මම ගොඩක් වයලීන නිර්මාණ සඳහා යොදා ගන්න කැමතියි. වයලීන සෙලෝ එක බටනලාව ඒක වෙස්ටර්න් ඊස්ටර්න් දෙකම ඇත්තම ඔව් ඒ භාණ්ඩ වල තමයි මම ගොඩක් කැමති. දිචලෝ කිය මම මට මතක් මතක් වෙන රෝචන ඇත්තටම නේද? ඔව්. මගේ ගීත ගොඩකම මේ රෝචන වාද්‍ය මේ වාද්‍ය ශිල්පයේ මේ ගුවන් විදුලියෙන් තමයි හු මුලින්ම එන්නේ. මුලින්මට එන්නේ රෝචන. හොඳ චෙලෝ වාදකෙක්. අපි දැන් අහන්නේ ඒ ගීත නෙමෙයි දැන් අහන්නේ මිහිඳු රොබල් කරපු නිර්මාණයක්. ආ ඔය වසන්ත කුමාර කොබවක තන් ගී රචනා කළේ. ප්‍රවීණගේ පද රචකයා වසන්ත කුමාර කොබවක. ඇත්තටම ඔහු ඔහු මට හම්බෙලා මගේ මගේ සේවා ස්ථානයේ වැඩ කරේ කලින් දැන් ඔහු විශ්‍රාමිකයි. ඔහුට මම ඊට අවුරුදු කීපයකට කලින් කියලා තිබ්බේ මේ අපි නිර්මාණයක් කරමු කියලා. නමුත් ඔහු බොහොම මන්දගා ඒ කියන්නේ ඒක ඒ කියන්නේ ඔහු එහෙම ගීත රචනා කරන්නේ නැහැ ලේසියෙන්. ඊටාම අල්පයි ඔහු කරනවා. හැබැයි කරොත් ඉතින් නියම වැඩක්. ඉතින් මේ ඔහු ඉඳලා ඉඳලා මම හිතනවා මේ නියම අවස්ථාවේදී තමයි මට නිර්මාණය දුන්නේ කියලා. ඒ කියන්නේ මම මමත් යාවත් කාලීන වෙන්න දීලා මං මගේ ඒ කියන්නේ ඔහු ඒ ඒ තරම් ඔහු කියවීමක් තියෙන පුද්ගලෙක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මහා වරුසාවක් ලැබුවා කියලා ඒ ගීතය මේ මිහිඳු ඉතාම අලංකාරව ගායනා කරලා තිනවා. විශේෂයෙන්ම සතුටට කාරණේ මේ ගීතය ඇසීමම පමණක් නෙවෙයි තවත් සතුටට කාරණයක් වෙනවා. ඒ කාරණේ මම ශෝභම කියන්නකෝ. ඔව් අතන මේ මේ මේ ගීතේ නිර්මාණය කළා බොහොම මෑතකදී ඉවර වෙච්ච ගීතයක්. තාම මේ මේක මේ මේ සුදේශීය සේවෙන් තමයි මුලින්ම ප්‍රචාරය වෙන්නේ මේ ගීතේ. හොඳයි ශනිදහම වෙන අපිටත් ඉතාමත් සතුටුයි. මම ප්‍රිය කරනම තිදෙනෙක් එකතු වෙලා කළ නිර්මාණයක් අපි මුලින්ම ඔබට අහන්න දෙන්නේ. මෙතනින් එහාට අහන්න පුළුවන් තව ටික දවසකින් ඔබට ඉතාල වැඩියෙන් මේ ගීතය පෙරවාම් කඳුළු වරන් නුඹ දුර ඈතකට ගිහින් එසේ වෙතත් හිතාවත් මියුරු ගීත ප්‍රමාණිකුත් අපි අහනවා සහ අද ඇත්තටම සුදේශවේ මේ වෙලාවම වෙනවන්නේ තරුණ කණ්ඩායමක් වෙනුවෙන් එයත් ඉතාමත්ම සතුටට කාරණයක් මහේෂ් අපි අවසන් මිනිත්තු කිහිපේ ඉන්නේ මම හිතන්නේ ඔබට කෘතවේදීත්වය දක්වන්න යම් ආකාරයක කණ්ඩායමක් ඇති මතක් වෙන පිරිසක් ඇති අමතක වෙන වෙන්නත් පුළුවන් මතක් වෙන පිරිසක් හෝ ඇති ඔව් ඇත්තටම මට මේ ගමන එන්න මගේ අම්මා අක්කා ඊළඟට මගේ ගුරුතුමා සුනිල් දයානන්ද කෝණාර ඊළඟට අනිකුත් ගුරුවරු ඇතුළු ඊළඟට මේ මගේ බිරිඳ මට මේ කාලය සියල්ල මම වෙනුවෙන් කැප කරන මේ නිර්මාණ වලට ස්තුතිවන්ත වෙනවා ඊළඟට මේ විශේෂයෙන් මම කලින් සඳහන් කරා වාද්‍ය ශිල්පීන් සහ මේ ශබ්ද පරිපාලකවරු ඕන්න විශේෂයෙන් මතක් කරනවා මොකද ඔවුන් තමයි මේ ගීත හැඩ කරන්නේ නැත්නම් ගීපද රචකයන් මට නිර්මාණ දීපු මේවලා මතක් කරනවා ඒත් එක්කම මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට මම විශේෂයෙන් ස්තුති වෙනවා. මේ අපි වගේ මේ නව නව නවතෙන්ට තරුණයින්ට මේ මේ වගේ අවස්ථා ලබා දීම ගැන ඊළඟට හිමානන්ද ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. මේ අපි ආයෙත් අර ඒ කාලේ ගුවන්විදුලි සංස්කෘතිය අපි අහලා තියෙන එතෙන්ට දැන් යමින් පවතිනවා කියලා මට හිතෙනවා. ඔව්. ඉතා පැහැදිලිම. ඇත්තටම අපිටත් අවශ්‍ය වන්නේ මේ සංස්කෘතික එතෙන්ටම සම්පූර්ණ යන්න බැරුණත් යම් ප්‍රමාණයක හරි ආගන්න පුළුවන්කමක් තිබ්බොත් මේ තරුණ ප්‍රජාව සන්තෝෂයි අපි අහලා තියෙන අතීතයට අපිට යන්න තියෙනවා නම් මේ වර්තමානයේදී අනාගතයේදී අපි ඉස්සරහට වැඩ කරගෙන යමු. හොඳයි බොහොම ස්තුතියි මහේෂ් අපි අන්තිම ගීතය ගැනත් ඔබ කලිනුත් කිව්වා මේක රවි සිරිවර්ධන රචනා කළ ගීතයක් අනාසාර ගෙවුණා. අනාසාර ගෙවුණා ගීතය මේ ගීතය මොකද කෙටි කතාවක් ඔව් ඇන්ටන් චෙකෝෆ්ගේ බල්ලා කැටෝගේ කාන්තාව කෙටි කතාවේ ඒ චරිතය තමයි අනාසාර ගෙවුණා. ඒ තියෙන රසතැන් තමයි මේ රවි අයියා ලියලා තියන්නේ. මේ ගීතය රවි සිරිවර්ධන රචනා කළේ ඉන්දිකරුවන් රූණි තමයි ගීතය ගායනා කළ උත්ිතා දක්ෂ ගායකෙක් ගායිකාවන්ට කළා නැති ගීතය. තියෙනවා. ඇත්තටම අද මම ගීත මේ මෑතකදී කරපු ගීත කීපයක් තමයි ගෙනාවේ. නෙළු අධිකාරී ඊළඟට ශාස්ත්‍රීයකානි සංසලා ඊළඟට අලුත් ගායක ගායිකාන් කීපයකට කරලා තියෙනවා. නිපුන් නායන තාරා වගේ. හොඳයි. අද වැඩසටහන නිෂ්පාදනය කිරීමට අපේ නිෂ්පාදක කණ්ඩායම නාසංකලනය කළේ තරුණ දිසානායක නිෂ්පාදනය කළේ පවිත්‍රා කේශරී නානකාර. මම හිමානන්ද රාජපක්ෂ අපි ලබන ලබන මාසයේ පළවෙනි සතියේ මම මුණ ගැහෙනින් නමුත් ලබන සතියේ ශනිදාවේ ඔබ මුණ ගැහෙන අපේ මිත්‍රයින් අපේ සහෘදයින් එක්වන්න ශනිදා හමුව සමගින් සුබ දවසක් ඔබට know, I know.